ධම්මචක්කා පවත්තන සූත්‍රයේ කියවෙන ඒවා ත්‍රිපරිවර්තන ද්වාදසාකාරයන් යනුවෙන් තෙන්න කාරණේ පැහැදිලි කරලා දෙන්නෙම කියලා දීමක් කරනවා. යථා භූත ඥාන දර්ශනයේ කියනක සරලව පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. වර්ත තුනක් ඇති ආකාර 12ක් ඇති චතුරාර්ය සත්‍ය ධර්මය. මේ කෙටියෙන් කියනවා නම් මේ දුකයි කියලා දකින්න ඕනේ ඒ වගේ මේ දුක පිරිසිඳ දැනගත යුතුයි කියලා දකින්න ඒකම මම අනුගමනය කරමින් අවසානයේ දකිනවා මේ දුක පිරිසිඳ දැනගත්තා අවසන් කරගුවා. සමුදේ දුරු කළ යුතුයි සමේ සමුදේ දුක සමුදය කියලා දැනගන්නවා. මේ දුක සමුදේ නිසා දුක හටගන්න හේතුවට හේතුව දුරු කළ යුතුයි කියලා දැනගන්නවා. ඒ දුක දුරු කරා කියලා දැනගන්නවා. හරි අපේ වත් නම් දැනගන්නවා දුක කරා කියලා. මේ දුක නිරෝධය කියලා දැනගන්නවා. මේ දුක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා කියලා දැනගන්නවා. ප්‍රත්‍යක්ෂ කළා කියලා දැනගන්නවා. මේ දුක නිරෝධය සඳහා තියෙන මාර්ගය කියලා දැනගන්නවා. ඒ මාර්ගයේ වැඩි යුතුයි කියලා දැනගන්නවා. වැඩි වඩලා ඉවරලා වඩලා ඉවරයි වඩලා දෙවැනි වාගේ දැනගන්නවා. ඔය කියනවා වට දුර කිව්වේ චතුරාර්ය සත්‍යය දකින්න දැකුව චතුරාර්ය සත්‍යයේ ඒ විදිහට දුක පිළිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියන නිගමනයට වැහැලා. ඒ නුවණ පවත්නවා. ඒ අනුගමනය කරගෙන ගියා දුක පිළිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිවන ප්‍රත්‍යක්ෂ කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩිවා කියන නිර්ණය කරගන්න. මෙන්න මෙතන දාපුවාම එක එක කාරණයට ගුණ ගන්න. චතුරාර්ය සත්‍ය කාරණා හතරට තුමාරහත් 12යි. වටුණයි ආරාධුණයි කියන ලෝකයි. කෙටියෙන් කියනවා නම් ওই ටික. මේ උදාහ විග්‍රහ කරලා තියෙනවා දුක කියන්නේ මොකද්ද? ඒ වගේ දුක පිළිගන්න දැනගන්න ඕන කියන්නේ මොකද්ද? පරිස්සමෙන් දැනගත්තා කියන්නේ මොකද අවස්ථාවක්. මේ ආදි වශයෙන් දුක පිළිබඳව ප්‍රකාශයක් එකක් ගහලා තියෙනවා ඉතින් මේක දිහා පොදු දේශනා උදාහ විග්‍රහ කරලා තියෙනවා. උදාහ විග්‍රහ කරන්නේ මේ පැත්තේ කල් යනවා. හරිද? චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික දැනීම පහළ වෙන්න ඕනේ. මෙතෙක් කල අහන්න නැති එකක් දැන්. අර මෙච්චර කාල දැකලා තියෙන දුකක් තියෙනවා නම් ඒක ලෝකේ කවුරුත් දන්නේ දුක. මේ කවුරුත් දන්නේ දුක වෙනනම් බුදුරෝ ලෝකේ පහළ වෙනවා දෙන කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒලා දකින්න පුළුවන් දුක කියලා එකක්. ඒතකොට දුකට හේතු ඇටියට ඒගොල්ලෝ දකිනවා. ඒ යකි දුක කියලා දැනගත්තා නම් දුකට හේතුව මොකක්ද කියලා අපලම් ඒගොල්ලෝ කියන්නේ එක කරන්නේ. ලෝකය අපි කරන්නේ. මේ මිනිස්සු ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, මොනවිට ආකාරයෙන් ගහනවා, වයින්නවා, හිංගි කරනවා, හිංසා කරනවා. මේකවල මේ දුකට හේතුව මිනිස්සු මාර්ග කරන කාරණාවන්නේ ඔහොමයි ගමනේ බලන ලෝකය. මිනිස්සු මම හදලා කරන්නේ නැත්නම් මම බලාපොරොත්තු සඵල වෙනවා නම් මම දුකක් නැහැ කියලා එහෙම හදලා තියෙනවා. ඒ කියන්නේ සැපක් තියනවා නම් දුකක් නැහැ කියලා මේ දුක විඳලා තියෙන්නේ කායික මානසික වශයෙන් දුක් විඳලා තියෙන්නේ කරදරකාරී තත් ඒකයි දුක කියන්නේ. එහෙම කරදරකාරී කියන්නේ තමයි ඇතිලි ඉඳලා ඒක දුක නැහැ කියලා මේ මාත කියනවා. එහෙම දෙයක් මොකද හරි අප කරගන්න මේගොල්ල හදාගන්න කායික කරදරයක් නැතිව ගෞරවයෙන් ඉන්න. ඔය විදිහට තමයි වෙනවා. ඒක මාර්ගය හැටියට මේ ලෝකයාගේ මාර්ගය. දැන් ලෝකයාගේ දුකක් තියෙනවා. අද්දලා නම් හිතේ වෙනවා තවත් දුක් කරන්නේ නැහැ. හැබැයි අහපැති දුකක්. ඒක මොකද්ද කියලා බලනවා මේක දැනගන්න දුක ආර්ය සත්‍ය මොකද්ද කියලා දැනගත්තේ නෑ. දැන් ජාති ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛ මරණ විදුක්ඛ අපේ සංපයෝග දුක්ඛ පියේ විපයෝග දුක්ඛ යම් පිටන්න ලැබෙති සංපිදුක්ඛ අන්තිමේ පංච උපාදාන කන්දා දුක්ඛ කියලා වේවතේ වාක්‍යෙකින් කියනවා. ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි අප්‍රියන් හා එපීම දුකයි ප්‍රියන්ගේ වෙන්වීම දුකයි යම් කියාමක් ලැබෙන්නේ නැත්නම් ඒකත් දුකයි. කොටින් කියනවා පංච උපාදානස්කන්ධයෙන් දුකයි කියලා මෙහෙම කියන විග්‍රහය කියනවා. මේ අභ්‍යාසවල මිනිසුන්ගේ රෝගලට ඔබ ලැබලා තියෙන්නේ කොහොමද? මර යාදි දුකද? ත්‍රිසං වේලාව පාඩුවත් ඒකත් දුකයි, ප්‍රේත ඒකලා පාඩුවත් ඒකත් දුකයි වෙනවා නම් දන්නේ නැහැ වෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් වෙනවා කොහොමද? ඒක අපායීට පන්නන එකක් දුකයි. අපි දන්නේ නැහැ යනවාද කියලා යනවා නම් ඒක අඳුරනේ. අපිට දැන් තේරෙනවා මොනවද මේ යාත්‍රි විවෘතිය කියන්නේ. ඉතින් අපි ඒක ඔක්කොම දැකලා උපාර දැන් ඉපද වීම දුකයි කියලා කියනවා. ඉපදීම දුකක් දැනගත්තාම හරියට කියලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් හරි කරන්න පුළුවන් දුකක් තියෙනවා. හරකේ කුණෝ බල්ලේ කුණෝ දෙකක් දුකයි. ඔහොම කියලා දුකක්. ඉතින් යාගෙන දෙවියෙකුට දුකයි. එහෙමම දුකක් කොහෙද? ධර්මයේ ධර්මයේ ඉගලාසයක් වෙන්නේ ක්‍රියාවලියලා තියෙනවා. ඒ ඔයාලි වශයෙන් ඉගවල කරනවා. මේ ජරා විරුද්ධයි. ජරාවට පස්සේ විරුද්ධයි කියනවා. අපි යන මුස්ලිම් මිනිස්සුන්ගේ ඔයා ජරාවට පස්සේ හැපද? ඔයා කොහොමද වෙන්නේ? ඇයි උන මාන මානසේ වරදෙන්නේ දුක කියන්නේ ජරාවට පස්සේ මරණ වෙනවා. යාගේ ලෙඩරෝ වෙනවා නේද ප්‍රාණ හැපද? මොන විදිහට ආවද නෑ තේරුම් ගන්නවා හැබැයි ඒක තේරුම් ගන්න මොකක්ද කියවෝ මම කියලා නෑ මාර්ගයේ මාතුන් කියන පොළොව සබත් මැරෙන්නේ මැරෙන්නේ දුකක් නෙවෙයි මරණ කියන්නේ නේද අපි අපි ඒ හම්බයෝවලු අපි යන ආයතන වල කොහොමද ඉන්නේ මම මොකද මොකද කියවෝ මට අපි යන ආයතන මේ ලබන්නේ කියලා මම මරණ කියන්නේ අපේ යන්නේ දෙන්න දුක කියලා ප්‍රියාගේ වෙන්නේ නේද උඹලාගේ රටේ මරණ කියන්නේ අපේ යන්නේ වෙන්නේ කියලා කියන්නේ කැමති යමක් ලැබෙන්නේ නැහැ ඒක දුන්නේ. ඔබට කැමති යමක් ලැබෙන්නේ නැහැ ඒක අපිට කියලා අපි පිළිගන්නේ නැතුව. අන්‍යාකාරයෙන්ම ආරම්භ නොපිළිගන්නේ කියන්නේ. කැමති යමක් ලැබෙන්නේ නැත්නම් මලන් දුයි. ඒ වගේ යන්නේ. එහෙනම් ඔයාලා දුක වෙනත් ඒවා දෙන අපි වායිද හරිද? මේ අපේ හැවුවොත් එහෙම. ඒ අපිට තමයි කියලා වැටෙන්නේ කියලා ඔබත් වැටෙන්නේ කියලා නේද? බෞද්ධයෙක් ඇවිදින් අපිට. උඹට වැටෙන්නේ නැහැ මට දෙන්නේ කියන්නේ නැහැ. එහෙම ගියොත් උඹලා දෙන දුකාරණකේ මරණ දෙනාට මා දුකාරණක දෙක කියන්නේ විතරක්. උඹලා බුදුමෝ නෑම මොකදන්නේ මරණ පුළුවන් කියලා කියන්නේ. උඹලා බුදුහාමුදුරුවෝ වෙන හරියට ඔබ කියනවා. අර කාගේ වදන්නේ අපි ඔබ දෙනවා කියලා කියනවා. ඔය කියලා කියන්නේ උඹලා බුදුහාමුදුරුවෝ කියන්නේ අපි මේකම හරියට අපි මේකම දෙනවා. ඒක තමයි මාර්ගයද? නෑ නෑ ඕක නෙමෙයි උඹලා කවුදා කවුරුවත් දැකලා නැති දුකක් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක අපි දන්නවා උඹලා ඒක දැකලා නැහැ කියලා කියන්නේ අපි දන්නවා අපි දැකලා දුක මොකද්ද පිටාමුදේ ඉදා දුක්ඛං අරිය සත්‍යං කියන්නේ වික්කලේ කුබ්බේ අනුරුසුදේ සුලම්බේස චක්කම දපාර මහණෙනි මේ දුක්ඛ ආර්ය සත්‍යය කියලා පෙර නොයසු විදු ධර්මයක් කියලා පහළ වුණා ඥානං උදපාරි පඤ්ඤාව ඥානේ පහළ ප්‍රඥා පහළ විද්‍යාව උදපාදි ඒ වගේ ආලෝක උදපාදි. අර විද්‍යාව පහළ වුණා ආලෝකයක් පහළ වුණා. පෙර වැඳුළු විරුද්ධ දුකක් ගැන. උන්වහන්සේවත් සංසාරයේ ගමවත් අහලා නැහැ. උන්වහන්සේ රෝගාබුද්ධ සරිතපත් වෙන අවස්ථාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන සැක දුක ආර්ය සත්‍යය. උන්වහන්සේවත් ආනන්ද සංසාරයෙන් අහලා නැහැ. පෙර වැඳුළු බුද්ධේ අනුසුදේ ධම්මයේ අපුමුදපාදි. පෙර වැඳුළු විරුද්ධ නොදැක්ක විරු දුක ගැන ඉඳලා තියෙනවා. ඉතින් අපි අපි දැනගන්න ඕනේ කවදාහරි දුක ගැන දැනගත්තා වෙන අනේ දුක ගැන තේ මොකද්ද? ඒකම අපි දැන් නිවන්නේ. අවුරුද්දක දුක ගැන අපිට නිවන්නේ. අවුරුද්දක දුක දකින්න විදිහක් නැහැ. අන්‍යව දකින්නවා නම්. ඒක බේර නොයතු විදිහට මේ අන්‍යාවි විරුද්ධ ඇතුළු එක. එහෙනම් අපි දැක්ක දුක මොකක්ද? දුක ගැන දැන් අපි යකන්නේ පැතර මොකක්ද ඒක කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් දැක්කොත් අනිත් තුනක් දකින්න. යන්නේ දුක්ඛාරය සත්‍යය දැක්කද ඔව් දුක සමුදාය සත්‍යයක් දකින්න දුක නිරෝධාරය සත්‍යයක් දකින්න දුක නිරෝධගාමී ප්‍රතිපදාරය සත්‍යයක් දකින්න. හැබැයි අපි අර අනික් කෙනෙක් අර ගන්‍යාවෙන් ඉතුරුකෝනේ නා අනික් කෙනෙක් දුක දැක්කයි කියන්නේ පිළිගන්නලු අපි දැක්කලු දැකලා තියෙනවා. ජරා දුක, අප්‍රියන් හා එක්වීම, ප්‍රියන් ගෙවෙන දුක. ඒවා තේරෙනවා. ඒගොල්ලන්ට දුක සමුදායයක් තේරෙන්න ඕනේ. දුක නිරෝධාරි සත්‍ය නිවරක් තේරෙන්න ඕනේ. මාර්ගය අනිද්ද. එකක් දැකලා අනිත්නම් දකින්න. ඒ බුදුරණාහුගේ දේශනා කැරිලු දේශනාවක්. එකලු ආර්ය සත්‍ය එකක් දැක්කම අනිත්නම් ඒකම දකින්න. යමෙක් දුක සමුදාය සත්‍ය දැකනවා දුක්ඛාර සත්‍ය දකිනවා දුක නිරෝධාර සත්‍ය දකිනවා දුක නිරෝධාරි ප්‍රතිපදාය සත්‍ය දකිනවා. යමෙක් දුක නිරෝධාරි සත්‍යය කරනවා දුක ආරි සත්‍යය දකින්න දුක සමුදාරි සත්‍යය දකින්න දුක නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍යය දකින්න. යමෙක් දුක නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍යය දකින්න දුක ආරි සත්‍යය දකින්න දුක සමුදාරි සත්‍යය දකින්න දුක නිරෝධාරි සත්‍යය දකින්න. පෙරපසු නොවි මේ දෙනවා එකක් දැක්කොත් අනිත් තුනක් දකින්නවා. එහෙමයි අපිට කියන්නේ ඔකෝ නිවන් දැකපුවා ලෝකේ. තියෙන අනුගමයන් නිවන් දැකපුවා. ඔය දෙකේ කියන්නේ පොඩි එකා නම් ලක්ෂණ හා එකට උරුදු වෙන උ කෑ ගහන. උඩක් පියාගේ වෙගෙනකොට උත් කෑ ගහන. ඒක උත් දකින පොඩි එකා දකින. ලොකු මිනිස්සු දකින බෞද්ධයෝ දකින අබෞද්ධයෝ දකින. හැබැයි ආහතේ දේශනාකට දුක ආර්ථත්‍ය නම් පෙර නොහැදු විරු එක. ඒක මොකක්ද? දැන් අපි බලන්න දෙන උත්පත්තිය පොඩ්ඩක්. ලෝකයා ක්‍රියාවේ මානාපයි යහපතයි කියලා යම් කිසි දෙයක් ගත්තොත් ලෝකෙ. ඔහු කවදාවත් ඒක දුකයි කියලා දකිනවා. ලෝකේ ක්‍රියාවේ මනාපයි යහපතයි කියන අදහස. ලෝකේ මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන පොට්ටබ්බ, මනවලන ධර්ම කියන. මේ හිතාගෙන හිත පැහැදෙන, හිත ආහාරයෙන් බැදෙන. යමක් යම් කෙනෙකුට මුල ගැහුනොත් ඔහුට සැපක් කියලා වැඩේ නෑ දුකක් කියලා වැඩේ නෑ. පොදු රෝගයක්. සාමාන්‍ය රෝගයට වැඩෙනවා ඒක නැවතිය. ඒක දුකක් කියලා දෙන්නේ නැහැ. අන්නේ කැපක් කියලා වැටෙන එක දුකක් කියලා වැටෙච්ච දවසක් වෙනවා. අන්නේ ගන්න දුකාරය හැදේ. හැබැයි රෝගය දකින්න නැති එකත් ඒක ආව නැති එකත් රෝගය. කැපක් දුක කියලා වැටෙන්නේ. මෙන්න මෙතනයි මාතේ තියෙන්නේ. සැපයි සැපයි කියලා විරයි විරයි කියලා වැඩි දවසක් වුණා. එදා දුක්ඛාරය හත්ති දැක්ක. මේ ලෝකයා කොහොමද දකින්න බැරි නැතිවෝ ලෝකය. ලෝකයා කවදාවත් ආර්ය ධර්මය අහලා තේරුම් ගන්නතු සැප දුකයි කියලා කරන්නේ. සැප සැපයි කියන්නේ කොහොමද කරන්නේ? එහෙනම් දුක දුකයි කියන්නේ කියන්නේ ලෝකයා කවදාවත් කරන්නේ නැහැ. ආරෝණ්‍යයේ අවශ්‍ය නැහැ. ඔළුවක් මොලයක් තියනවා ඒ වගේ හරි උදේ දෙන්නේ. දුක දුකයි කියන්නේ. මහලු වෙන එක හැපලා හිටියා. හොඳ කුළු වෙලා හැරෙන් කියන්නේ එක හැපලා හිටියා. කවුරුවා කියන්නේ හැපලා කියලා. ඒ කාටවත් තේරෙන්නේ නෑ. ඉතින් අපි දුකාට හැදලා ගන්නවා. ඔක්කොම හැදලා යන්නේ අපේ මහලු වෙන්න වෙනවා. ඉතින් මෙන්න යන්න දෙන්න බැරි නම් වැරෙනවා. ඉතින් අපි යනවා අපි එක වෙන්නේනවා. ඉතින් ප්‍රියන්ගේ උලෙන් එන්නේනවා. මේක දුවනේ. ඉතින් අපේ ඔළුව උඩ මගේ දීලා නැගෙන්නේ පෙර වැසු විරුදුන අපි දැක්කා. කිව්වා උඹ මෙච්චර කාලෙකට මොනවා වෙලා තියෙනවද? ඔබේ තියෙන දඩයක් තියෙනවා තවත් ඔය කියන්නේ කියමු කියනවා. ඒක දුතාරියක් තියෙනවා. යමක් කැපයි කැපයි කියලා ගන්න එකක් උඹට දුකද කියන්නේ. කවුරුවක් කියන්නේ? ඒක දුකයි කියන්නේ. කැපයි කියන්නේ යමක් කරනනම් ඕක දුකයි කියන්නේ ඒක දවසක්. අන්න එදාට අපි දුක ආවේ අපේ. සැප දුකයි කියලා දකිනවා දුක උලක් හැටියට දකිනවා උපේක්ෂාව අනිත්‍ය හැටියට දකිනවා මේ වේදනා තුනක් නිසා ලෝකයක් හැපෙන ගමනේ කරනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් ආකාර වේදනාවක් කියන දැනීම අපිට දැනෙන්නේ සමහර දේවල් ඇතුළු වුණා සැප වශයෙන් දැනෙනවා සමහර දේවල් ඇතුළු වුණා ඒක දුක වශයෙන් දැනෙනවා සමහර දේවල් දැනෙනකොට මධ්‍යස්ථව දැනෙනවා සැප දුක කියන දෙකම බැරි වෙයි මධ්‍යස්ථව මේ පොදුවේ රෝග සත්‍යයට දැනීම් තුනක් ඔය තියෙනවා. ඔය දැනීම් තුන පොදුවේ තියෙන රෝග සත්‍යයට පොදුයි. ඉෂ්ට ක්‍රියා කරන කාරණා මේ සත්‍යයට ඔවුන් ඔවුන්ට ඉෂ්ට පිළි. උඩ නැමයි. ඔවුන් අනිත්‍ය අප්‍රියයක් ආවොත් ඒක උදේ දුකයි කාරණා. ඊටගේ මධ්‍යස්ථය වාරක් මධ්‍යස්ථය. මේ ලෝකයා වේදනාවෙන් දකින ආකාරය. ආදී දකිනවා දකින්න වෙනවා. ලෝකයා සැපයි කියන නිගමනය කලේ යමද්ද ඒක දුකයි. ලෝකයා දුක කියලා නිගමනය කලේ යමද්ද ඒක උලක් වගේ. උලකට මාගේ ලෝකයට උල කියන හරි බලන්නේ නැහැ. මොනෝත්‍යම විදිනවා කැප්පෝ වෙනවා. දුකේ සත්‍ය බොහොම භයානකයි උලක් වෙනවා නම්. දුකට මොළ දෙනොත් ඒක උලක් වගේ දැනෙනවා. සැපයි කියන දුකක් වගේ දැනෙනවා. උපේක්ෂාව අල්ලගන්න කැමැතිව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි කියලා කියනවා. මෙන්න මේ කාරණා තුන ලෝකයා කවදාවත් දැකලා නැහැ. ඒක නැති දවස් එකන ධර්මයේ කවදාහරි ශ්‍රවණය කරන තුරු. ඒ අනුව දීකල්පනා කරලා නිගමනය කරන තුරු. ඔය ක්‍රමයෙන් නැතිද බැහැ. යම්කි පුද්ගලයෙක් අපි මෙහෙම හිතමු. ලස්සන ආවරණයක් හරියට කරගෙන ඉන්නවා. මේක හරි වටිනවා හරි ලස්සනයි දැන් මේ කලකන් කලාවරණයක් වගේ හරි රැඳගෙන ඉන්නවා වලල්ලක් හරි වශයෙන් හරි පැද්දගෙන ඉන්නවා ඕකට හරි දෙයයි මේක අනික් අයට නැති જાති සතරන් ආවරණයක් වර තියෙනවා දැන් මම මේක වැදම හරි ලස්සනයි මේක හරි වටිනවා ඔය જાති ඉන්න මිනිස්සුන්ට කියනවා ඔබලෝක පැද්දගෙන ඉන්නේ මොකද කාර්ය මෙතර වටන එකක් නෙමෙයි ඔන්න ක්‍රියා ආරම්භ කරනවා ඔබ පැහැදිලි කරපු බොහොම සම්පූර්ණ ඉන්න මේක වටනා කරවල තියෙන ලක්ෂ ගණන් වගේ. එච්චර වටනා ජීවිත එකක් මේක. කොයිද හම්බු? අර එක හම්බුනා වගේ නැහැ. මොන විදිය හම්බුයි කියලා හිතාගෙන ඉන්නවා. නියෝගක් පැහැදිලි බුද්ධිය බොහොම සම්පූර්ණ ඉන්නලු. කවුරු හරි යනවා ඔබ මොනවා? ඔබ රත්තරන්. ඔබ රත්තරන් දන්නවා නඳුරනවා. නෑ මං දන්නේ රත්තරන් කියලා. අර ඒක හැකයක් නැහැ. පුරකාල වැළුවා. ඒක කරන්න බල වැළුවේ නෑ. එහෙනම් හතරා උරගාන ක්‍රමයක් තියෙනවා උරගාන වරන්තු ගැන දීන විශ්වාසයක් කියනකොට තියෙන වටිනවා කියලා. මෙන්න උරගාන ක්‍රමය. මෙන්න උරගාන. මෙන්න හතරා දෙන දෙක වරද ගන්න අමුදේ. මුංග අපාරේ. යමක් හතරා නෙවෙයි නම් ඒක මේ ගලේ උරගාන මේ අමුදේ යනවා පිච්චිල යනවා. හතරා නම් පිච්චිලේ නෑ. ඔහු ගලා බලනවා මෙන්න ගල වෙන පහයිනේ ඔය දෙක යා පුළුවන් අන්න යාගෙන ඇත්ත වශයෙන්ම මේ කතරන් දෙක බලන්නේ පොඩ්ඩක් උඩ ගාලා බලන අර බැරි කියලා බලනවා මිත්‍යයි දැන් බලන්න අනේ මිත්‍ර කල් හිතාගෙන ඉති මේ හතරයි කපේ දැන් මොනවද වෙන්නේ අනේ මම හතරක් ගැන හැවටලා හිටියේ මේක නිකන් මිනිහෙක් එකක් බලන්න මම හවතන්න ලැබෙලා මාත් හැවුණා මේක දරාගෙන මහා වටිනා දෙයක් තියෙනවා කියලා හිතා හිටියා. ආ මොකද කරවන්නේ? කියන්නේ කියන්නේ. වෙන බලයක් විතරවා. දැන් මොකක්ද වෙන්නේ? ඉල්ලෙන්ජාව මේක ලයිව්ලා මම මේකට තවත් උල්ක ඇගිලින්න මේක උසාවිද නෑ මම. නෑ නෑ මම ඉතර ගන්න අතෝ එන්නේ ඔය ගාස් කියයි නෑ දැන් මම කියයි. දැන් උත් හැපා දැනෙනවා. අසාරණයක් උසාවිගෙන ඉන්නා අත්තරන් කියන අනේ මම වගේ මොකද මට මේක දෙන්න දෙන්න මොනවා මේක මල්ලකට දෙන්න කියලා එහෙනම් අන්තෝදේ කියන්නේ ආයෙ ආසනය වටනාදියක් දෙන්න කියලා. දැන් මොනවාම මේකේ සම්බන්ධ පිළිද. ඒක තියෙනවද? ඒතරම් දැක නැති වෙනස් මානසික අධ්‍යයක් ඇතුළේ නැතු උපකාර කරනවා. අර අපරාධ කියන එක හිලායක හිලාගේ හිතු මානසිකත්වය. පුරකාල කරුවට පස්සේ දැන් ඇති මානසිකත්වය වෙනසක් නැහැ. දැන් උඹ වෙනසක් තියෙනවා. පුරකාල බලන අපරාධ නෙමෙයි කියන දැනගත්තාම ඇතුළේ මානසිකත්වේ ඊට ඉතර කවදාවත් නොතිබිච්ච මානසිකත්වය. ඉතරන හරි වටිනා දෙයක්, හරි දේශ දෙයක්, ලෝකෙට පෙන්වන්න සුදුසු දෙයක්, දාන සුදුසු දෙයක්, කරේලාගෙන ඉන්න කනේ වැළගෙන සුදුසු දෙයක්. මෙහෙම ඉඳාගෙන ඉඳපු ගමන් දැන් වෙනා එකක්වත් මානසිකයේ වැරදි. මේකේ සුදුසුකම් එකක්වත් නෑ. දැන් මේක බලන්න කියන්නේ නිකන් බොරු වැඩ කාලේ ගෙවලා කරලා මිසක් නිකන් වෙලා පාරේ මේක වැදින්නේ නැහැ. තමන් නොදන්නේ කිව්වේ මේක උසාවි. මොකේ හොඳ නබත්නා හතරන් කියන එක තියෙනවා බීයෙන් හැරෙන්නේ කරගෙන යනවා කියලා උලක් වෙනවා ඒක කරනවා. දැන් මගරින් දෙනවා ජීවිතේ තියාලා ඉන්න. පොළොවේ මේක වැදලා ගිහින් මොන මොනවා වෙනවා. ඒක හැදී හදිරුයි. දැන් මේක හදාවලා ගන්න විදිහ මේක හතරක් ඉඳලා කාට සමරේ පොර ගන්න මම ඉංග්‍රීසි සාකරලා මේක හරියට යනවා. මම ආගෙන ගුරුවරයෙක් වැටලා දුක් විඳිනවා. මේක උසාවි. මේක උසයි කියන මම ගන්න කිසිම ආරේකුත් නැහැ. දැන් එයා හිතමු ගන්න. මෙන්න මේ උරගාල ගැනීම නොකරන තාක්කල්. ඕක ඇත්ත වෙන්නේ. ඒක ඒ පිළිබඳ යථාර්ථයක් දෙන්නේ. ඒ යථාර්ථය ආවනම් ගෙදෙක් කාලේ තිබුණ ක්‍රියාවේ මధుරයි යහපතයි වටිනවා කියන මානසිකත්වය ඉවර වුණා. අන්නේ මානසිකත්වයේ දුර්විචාර දකින්න දැකීමයි. ඒක අදුරගාල බලන්නේ කියලා දැකීමයි කිය විශාල මානසිකත්වයක් තියෙනවා. මෙන්න මෙයාගේ ලෝකේ සැපයි ලෝකේ සැපයි කියන කොටසක් තියෙනවා. ලෝක සත්‍ය අසුර කරන ප්‍රේමනාපය. ඒ ලෝකේ වටිනා කියන දෘෂ්ටිය තියෙන නිසා. එයා බුදුරජාණන් වහන්සේ දුන්න පුරකාල බලන්න ගන්න. මෙන්න මේක පුරකාල බලපන්. නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටිය හිටපු මොහොතේ. ඕක යථාර්ථයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙන්න මේකයි ඔබ ගාලා බලන්න ඕනේ. මුදලේ ගාලයි නම්ගේ නුවණට හිනවපා. අවිච්ඡේද විච්ඡේද බලනවා. ඒක දුක්ඛද දුකද බලනවා. අනාත්මද අතරේ බලනවා. පළවෙනි එක බලනකොට එකක් වෙන්නේ. මේක කවදාවත් මම බලාපොරොත්තු වෙනා මේක විදිහේ පවත්වන්න ඕනේ කියලා. ඒ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියන එක අල්ලගත්ත ඒවා වටිනවා කියලා අල්ලගත්ත ඒවා. ඒවා කවදාවත් අපිට ඕනේ නැති අපෙන් හැමතැනම පවතින දේවල් නෙමෙයි. මොකද ඒවට උරුම ධර්මතාවයක් තියෙනවා. මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙලා ඒක විනාශ වෙන ධර්මතාවය. මේ රෝගේ වටිනවා කියන හොඳයි කියලා ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒක ඔපේලා බලනකොට පේනවා. පටන් ගන්න දැනගන්නම හොඳයි කිව්වේ. ඒ ආකාරයෙන් පවතින එකක්වත් උදන්නේ නැහැ. හොඳයි කියලා උදා කරගන්නවා. ගොඩනගා ගන්නවා. ගොඩනගා ඉවරනකම් මට ඒක ගොඩනගන්න දැන් හොඳයි කියලා නිගමනය කරගන්නවා. ඒ පස්සේ ආස්වාද බලවලා ඒක රූපියට යනවා. ඒක වැහැවිල යනවා. ඒක වෙනසිල යනවා. අපි බලාපොරොත්තු වෙන නිර්වචනයක අපේ බලාපොරොත්තු මාත්‍රයකවත් නිරලියයි ඉන්නේ නැහැ. ඒක විපරිණාමයකට වෙනස් වීම. ඒ ධර්මතාවයේ ගෝචරයව සිද්ධ වෙන දෙයක්. අනේ මේ ප්‍රියමනාපයේ හිතේ පවතිවා මට ඕන හැටියට පවතිවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තාද? ඒකේ ධර්මතාවයේ අපේ අදහසට අනුකූලව ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි නේද? ඒක විපරිණාමයට පස්සේලා වැස්සෙලා යන එකක්. අපි එහෙම වෙනවද කැමති නැත්නම්. මොන යාඥා කරත් මොනවා කරත් මොන විදිහේ කරකාරී වුණත් අපේ බලාපොරොත්තු වල ඉන්න ජීවිත විපරිණාමයට පස්සේලා වැස්සීම කරා වැහැරීවිලා විනාශය කරා යනවා. එහෙම දෙයක් තුන මගේ බලාපොරොත්තු ඉත වේදික මට හදේ කරලා. මෙන්න මේ කියන කාරණේ. හොඳින් විමසලා බලන්න කියලා දෙන්න. මම කියන කෙනෙක් පිළිගන්න හැදුවේ නැතුයි. ඔන්න ඔය ප්‍රවේද ධාරේ නම් බලා තීරෝණි බලපාන. මෙනවා මොනවාද මේ ලෝකේ තියෙන්නේ? එයා ලෝකේ දිනේ වැඩයි. ප්‍රියයි මනාපයි යහපතයි කියලා යම් දෙයක් යම් ලෝකේ යම් තැනක හිත වැටෙනවා. ඒ මොනවද? ඒ ලෝකේ තියෙන මොනවද? අර ලෝකේ පොරක් පහකට දෙයක් ඉන්නවා ස්කන්ධ පහකට විතරයි. ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියන ඒවා රූපස්කන්ධ කියන ඒවා තියෙනවා කියලා. රූපවල වල තියෙනවා. ඒවා හොල් කරගෙන විදිහේ වේදනා වල වල. ඒවා හඳුනා ගන්න සංඥා වල වල. ඒවා වටිනවා කියන්නේ ඇස් කරන වල වල. ඒවා හොඳයි කියන තියෙන බලාපොරොත්තු වල වල. රූප වල වල වේදනා වල වල සංඥා වල වල සංකාර වල වල විඥාන වල වල කියන පොළවල් පහකට විද්වත්යෙන් වල බලයින ලෝකේ. හයමිනි ගොඩක් වෙන ගන්න අවයකට ඉඳු වෙන්නේ. ඔය ගොඩක් පහට ඔක්කොම අමුතියක්. මෙන්න මේ ලෝකෙ මෙන්න මේ කරනවා. බොලවාල් පහකට ලෝකෙ වින් කරාට පස්සේ ලෝකේ තියෙන ඔක්කොම හිත ගත ඇතුළේ තියෙන ඔක්කොම. ඔය පහෙන් එහාට තව එකක් යන එකක් ඉතුරු වෙලා නැහැ. මම කියවනේ මේක වින් ගන්න නැතුව එහෙම කියලා හිතපාද. හිතලා බලවර වෙලින්. ඒ කියන එක ඇත්තට බුද්ධ කියන. සියල්ල පිළිබඳ යථාර්ථවා සියලු ආකාරයෙන් දත් මම ගොඩවල් පාට වෙන් කර බලනවාම හයවැනියට වෙන් කරන්න ගොඩක් මම දැක්කේ නෑ. ඒ මුලාවෙන් අතට ගියෝනේ නෙමෙයි. සියලු දේ තේරුම් ගන්න පුළුවන් යථාර්ථවත් ඥානය පහළනක් පස්සේ බලාපුණා. ඔය ගොඩවල් පහෙන් මෙහාට ලෝකේ තව අයින් කරන්න මාත්‍රයක්වත් අවිදු වෙලා නෑ. උඹලා මේක ඇත්තද කියලා උඹලා මොන මෙහෙම බලපාන. උඹලා උඹලේ නෝන ඇති. නෝනින් හිතුවොත් කොහොමද තේරුම් ගන්න. මේ බුදු පියාණන් වහන්සේ කිව්ව එක ගන්නේ නැතුව අපිට හිතලා බලන්න දානවා. සත්‍යයට අනුකූල දෙයක් විග්‍රහ කරලා දුන්නා හිතලා බලන්න. ඔය හොඳයි කියන ප්‍රියමනාපයි කියන යම් තරමක් තියෙනවා ඕම ඔය ගොඩවල් පහතුලයි තියෙන්නේ. තවත් හොඳයි ප්‍රියමනාපයි කියලා ගන්න මේ ලෝකේ තියෙන ගොඩක් වෙන්නත් කිව්වා. අන්තු මාත්‍යකත් ඔය ගොඩවල් පහෙන් ආවල එකක් ඉතුරු වෙලා. ඒක ඇත්ත කියලා මම දැක්කා වාගේ උගල දැකපාරු. හිතලා බලන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ මේකට දහමක් දුන්නා. මෙන්න ඒකාන්ත භාගී ලෝකේ දකින්න කරන්නේ. තවත් ක්‍රමයක් ධාතු වශයෙන් කරපුවා නව ක්‍රමයක් 18 කට කියලා පෙන්නන නව ක්‍රමයක් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඇයි රූපය චක්කු විඥානය සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු කනයි ශබ්දයයි සෝත විඥානය ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු නාසයයි ගන්ධයයි ඒ පිළිබඳ දෙන ගාන විඥානය දිවහාදාතු රසදාතු දිවහා විඥානදා. දිවයි රසයයි ඒක දැනගන්න දිවහා විඥානය. කාය දාතු පොට්ටාබු දාතු කාය විඥානදා. කාය සහ කායයේ විපාක විදියවල් සහ ඒත් හරගන්න හිත. ඒ කාය ඒ දාතු තුන. මනෝ දාතු ධර්ම දාතු මනෝ විඥානදා. මනසක් මනසට ගෝචර සියලු මරණ කතාන වූ මනසට එන අදහස් ඇති කරනවා යම් කර්තව්‍යයක් ඇති ධර්මයක්. ඒ ධර්මය. ওই දෙකේ කර්තව්‍යයෙන් මේ හදගන්න සිත් වේලා. ඔන්න ඔය ධාතු 14 වෙන්කාර වාසය. තවත් මේ ලෝකේ කියන කාරණේ ප්‍රියයි මధుරයි ජහවතයි කියන දුක යමක් නැත්නම් තිබුණ සියල්ල. ඔන්න ඔය 14 ධාතු තුල ඇතුළේ ඇතුළත් වෙනවා මිසක්. ඔය පිට අතු මාත්‍යක තාපේ නැති ලෝකේ ඉරුවන්නේ. මෙන්න ලෝකේ සම්පූර්ණ බලාන තව ක්‍රමයක්. තවත් එක ක්‍රමයක් දුන්නා. චක්ඛායතනේ රූපායතන. සෝතායතනේ සද්ධායතන. ඝානායතනේ ගන්ධායතන. දිවහායතනේ රසායතන. කායායතනේ පොට්ටබ්බායතනේ මනායතනේ ධර්මායතන. ඔන්න ඔය ආයතන කියන 12 වෙන් කරනවා මේ ලෝකෙ දින ඔක්කොම. 13 වෙනි ආයතනයක් වෙන් කරන්න තවත් ලෝකයේ ඇතුලේ එකක් නෑ. ලෝකෙටයි ටිකක් නෑ. ඔය විදිහේ බෙදලා බලනහම ඔය ලෝකෙ ඔක්කොම අහු වෙනවා හොඳ එකක් තියෙනවා. ඔබලා හිතලා බලන්න තවත් එකක් තියෙනවා කියලා. නුවණට යහල බලන්න. මෙච්චර කල් බැඳුණු ක්‍රියාවේ මනාපය යහපත කියලා යම ආස්වාදයක බැඳුණා නම්. ඔන්න ඔය ආයතන 12 ඇතුළත තියෙන එක බැඳලා නිසා පොඩි පිටත් ඒක බැඳිලා නැහැ. ඔන්න ඔය බැඳුණු සියලු ලෝකේ බලා ගන්න. ඔය පිටතර තවත් ලෝකේ ඉන්නවා කියන බලනවා කිව්වොත් එහෙම එකක් නැහැ කියලා මම යථාර්ථයෙන් දැක්කා. ඔබලා කොහෙද හිතවලා ලෝකෙ දෙන්නේ? ආන් ඉඳලා ඔබත් ඇත්ත දැක්කා. ලෝකෙ ස්කන්ධ ධාතු ආයතන අනික පරිත්‍තරෝපාද මේ ලෝකේ ජීවිතා පැවැත්මට යමක් අලංගුයි පැවැත්මෙන් වෙන්නන්න පුළුවන් පැවැත්ම තුළ වෙන්නන්න පුළුවන් අවිද්‍යා සංකාය විඥාන නාම රූප කලායතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ 12 දෙනා වෙන් කරුවාට පස්සේ ධාතු මෙන්නේ වෙන් කරන ලෝකික ඇලක් අවරයි වෙනම ඔච්චර හෙව්වත් අහුවෙන්නේ කැලක් නෑ. එච්චරම තියෙන්නේ. ඔන්නේ ගොඩක් 12 ආයෙක හැටි තමයි ලෝකෙ තියෙන්නේ. මෙන්න පටිච්ච සමුප්පාද වශයෙන් ලෝකෙ බලාගන්න මේක. ඒක ස්කන්ධ වශයෙන් දකින්න, ඒක ධාතු වශයෙන් දකින්න, ඒක ආයතන වශයෙන් දකින්න, ඒක පටිච්ච සමුප්පාද වශයෙන් මේ සියලු ලෝකෙ දකින්න. ලෝකෙ ඩයිනි හැටි දකින්න. යන්තම් ප්‍රියයි මනාපයි යහපතයි කියලා අපි හිතාගෙන හිටියනම් ඔන්න ඔය ලෝකෙ තුල තියෙන හැටි අපි කොයි පිටස්සර දෙයක් හිතලා නැහැ ලෝක සත්‍යය. ඇලුම් කරලා තියනවා නම් වටිනවා කියන්නේ මෙලෝ. ඔන්න ඔය ටික තුල ඇතුළේ තියෙන එකට ඇලුම් කළා මිසක්. ඔය පිටස්සට ආවලුම් කරන්න යන ලෝක සත්‍යයක් කිවිලා නැහැ. මෙන්න ලෝක සත්‍ය ආසා කරව පොඩි. ඔය තුලයි තියෙන්නේ. මෙන්න මේ ආසා කරනේවා හරි වටිනවා කියලා ලෝකයා හිතනවා. හතරක් කියලා හිතාගෙන වටිනවා කියලා හිතන්නේ හරියට හරියට මේ ඒ වන්තය හතරක් කියලා හිතාගෙන ඉන්නේ ඔයගොල්ලෝ බලන්න. මේ වගේ මේ ලෝකෙට අයිති වෙන්නා වූ ආස්වාදයෙන් යතරවන් දේවල් නැත්නම් ඔය දුක් කරපු කියලා කියනවා. එහෙනම් මේ ටික උදාහරණයක් නෙවෙයි. අනිත්‍යද නිට්ටයද දුක්ඛද දුකද අනාත්මද අත්තද. මෙන්න මේ කියන ගල්ලා බලන්න මේක දාලා බලන්න. ඇත්ත බලාගන්න. එහෙනම් ඔය තුල කොච්චර ප්‍රියයි මනාපයි යහපත කියන නිගමනය කරගන්න මොනවද කියලා. කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ විපරිණාමයට පත් වෙලා විනාශයේ ධර්මතාවයමයි විදුලන්නේ. එහේ අරගත්තා රූපය අරගත්තා. නෑ එහේ කියන යමක් යම් දැනගෙන හටගත්තා නම් යම් කිරුට එහේ කියන මම සම්පතේක යමක් වෙනවා. ඒක ඉපදීමක් වෙනවා. දැන් මට විපරිණාමයේ පත් වීමක් වෙනවා. ඒක වෙනදීමක් වෙනවා. ඉපදීමක් නැති විපරිණාමයක් නැති වැරදීමක් ඇති ඇතිරයි නම් පැලවීමක් ඇති දුරදී වුණත් ළඟදී වුණත් වේදදී වුණත් ඒ වගේම සියුම් වුණත් බැල වුණත් කොච්චර හීන වුණත් කොච්චර ප්‍රණීත වුණත් අතීතයේ තිබුණා දැන් තිබුණා අතීතයේ තිබුණා දැන් තියෙනවා කිව්වත් මතු අනාගතේ හටගත්තු හටගන්නේ කිව්වා උපතකින් ගොඩනැගිලා විපරිණාමයේ වාස්තේලා කිසිම කෙනෙකුට ඔලකට විපරිණාමයේ කෙරෙලා මරණයෙන් කෙලවර වෙන්න හම්බ වෙනවා මිසක් ඔයිට අමතරව ඇහැක් ලෝකේ නේ. ඇහැ පැලිවලන් ඕම එකේ පැලිවලන් සම්පූර්ණ කරන්නේ. එහෙනම් ලෝක සත්‍ය ඇහැට ප්‍රේමනාභයක් ඇති කරගත්තා නම් කොතන හරි කොයි ආකාරයකට ඇහැද? ඒ උපන් ඇහැට ප්‍රේමනාභයක් ඇති කරගත්ත බලිය. ඒකේ විපරිණාමය වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ මෝරායාම වැහැරියාම වෙනස් වෙන්නේ නැහැ. ඒකේ මරණය වෙනස් කරන්න බැහැ. නෑ විපරිණාමයේ පස්සෙලා වැඩිලා යන දෙයක්. උත්සාහයේ වීර්යයේ ගොඩනගාගෙන. මට හොඳ જાතියක ඇහක් හම්බුනා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. සන්තෝෂයෙන් නම් ඔබේ තියෙනවා. හොඳ ඇහැ කියන වචනේ කියනකොට ඒක විපරිණාමයේ පස්සෙලා ගිහිලා ඉවරයි. එක මොහොතක්වත් වෙනත් එක ආකාරව නැවතිච්ච දෙයක් නෑ වෙන හොඳ අවස්ථාවක් නැවතුන හැටියට එක. ඒ විපරිණාමයෙන් තොර වෙච්ච නැහැ කිසිම සත්‍යයකට නැහැ. කොහොමද ඔප්පු කරන්නේ? මේ ලෝකයේ පිළිබඳව දැක්කයි කියන නුවණ තියනවා කිව්වද? ඒගොල්ලෝ දැකපු දහම කියන මේ ලෝක සත්‍යය මේක නෙවෙයි පටන් ගන්න. දිවට කියන ඥානය පහල කරගත්තා බොහෝ අය. දැකපුවා දිවට පහල කිව්ව දැකන පේනවා. මේ ඇහැ මේ ඇහැ මෙතෙන් දිවිලා මේ පටන් ගන්නවා මේ විතරක් නෙවෙයි. මම කියන සංඥාවෙන් අල්ලාගත්ත ගොඩ තුළ මිද අතීතයක් වෙනවා. දෙවිලා ගියේ ඇස අතීතයක්. ඒ ගෙවිලා ගිය ඈත අතීතේ මේ වගේ ඇස් වෙනවා. දැන් අපි කොහොමද දැනගන්නේ? එහෙම අතීතයක් තිබුණා. මේ වගේ හරියට අනන්ත අප්‍රමාණ ලබලා තිබුණා. අපි හැම එකෙම මේ මගේ හැම එක රැක ගන්න ඕනේ මේක ඉන්න ඕනේ කියලා හිතුවා. අපි ඇද ඒකේ ඉන්නවා. එහෙම එකක් අපි ළඟ ඉඳලා තියෙනවා. එහෙනම් අනන්ත අප්‍රමාණ සතරේදී මෙබඳු ශරීර අනන්ත අප්‍රමාණයක් ලැබලා තිබුණා. ඒකක්වත් අද නැත්නම් ඒ වැටි ඇතුළට මොකද වෙන්නේ? විපරිණාමයට පත් වෙලා වැටහිලා යාම කියන එක සිද්ධ වෙලා නිසා අද දකින්නේ එහෙනම් දැන් ඉන්නේ මේ જાතියකද වෙන જાතියකද විපරිණාමයට පත් වෙලා වැටහිලා જાතිය ඇතිවිච්ච ප්‍රකාශ කරලා තිබුණා ඒ જાතියෙම જાති අභ්‍යවක් නිසා මේක. මේකේ තියෙන මේ ඇහැ විවරණාමයට පස්සේලා වැඩිදීම කවදාවත් අතර කරන්න බැහැ. එවන් විරහක් හොඳයි කියලා නිගමනය කරගෙන මතු හදාගත්තා. තවත් පාවිය කාලයි. විපරිණාමයට පස්සේලා වැටෙන්නේ නැති ඇහැ ගොඩනගා ගන්න පුළුවන්. ඒක කරන්නේ නැති. අනන්ත කාලාන්තයක පටන්ගෙන මේ දක්වා ලැබු අප්‍රමාණ ශරීර වල හටගත් ඇස්නවල් කරගෙන බැරි වුණා විවරණාමයට පස්සේ ආ වැඩ තුනක්. දැන් ඒකාන්තයේ මේ අබ්‍රවිස් මේ ඇහැ විපරිණාමයටපත් වෙලා වැටෙනවා පිළිපිනි ඒකාන්තයේ වෙනවා. ඒක හිම බව දන්නවා. මෙබඳු જાතිය කයක් මින්මතු හටගත්තත් ඒකයි හටගන්නා වූ ඇහැ විපරිණාමයටපත් වෙයි වැටෙන්නපත් වෙයි තවන්න පුළුවන් කර නැති. ඔන්නෝක කල්පනා කරලා බලනවා. විපරිණාමයටපත් වෙලා වැටීම ධර්මතාවය කරන්නේ නැති එකක් මම මේ හොඳයි කියලා අල්ලගෙන අල්ලන්න හදනවා මිසක් අල්ලා ගන්න පවත්වා ගන්න මනෝන හැටියට පවත්වා ගන්න පුළුවන් දෙයක්ද මම මේ ළඟ ගන්න. මගේ උත්සාහය හරිද? සාර්ථක වෙයිද? මෙන්න මේක කල්පනා කරලා බලනවා අසාර්ථක උත්සාහයේ ඉඳලා ඉන්නවා විපරිණාමයටපත් වෙලා වැරදෙන ස්වභාවය හැගුණාගෙන ඒක මගේ කියලා ඒක මම කියලා මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ කියලා ඒ සඳහා උත්සාහ කරනවා. මෙච්චර කාලයක් කරපු උත්සාහ අසාර්ථක වෙලා වැරදිලා ගියා. දැන් මේ කරන උත්සාහය අසාර්ථක වෙන්නේ නැතුව වැරදෙනතුව තියෙන්නේ. මේ අසාර්ථක වෙනසෙන උත්සාහයක් මිස සාර්ථක උත්සාහයක් මේ හැටි කිව්වොත් මම පොලිස් කියන්නේ. එහෙනම් ඉවරුව ඇහැ වටිනවද? වටිනාකමට දාන්න පුළුවන්. මොනවද වටිනාකමට දාන්න? වටිනාකමට දාලා නම් නිගමනය කරන්න ලකුණක් දෙන්න උනා එකක් නෙමෙයි හැකියාව. අන්න බලවල දෙනවා වටිනාකමක් නැත්නම් එකක්වත් දෙන්නේ අපේ මගේ කැමැත්තට එක වාක්‍යයක්වත් තියෙන්නේ නැත්නම්. ඕනේ හැදලා හුදේ වටිනවා කියලා. ඊළඟ මේ ඇහැ හාරද අහාරද කියන අහගම් නිගමනය මොකක්ද? මේ ඇහැ අහාර නිසා හාරා කියන නිගමනයට එකක් නක්වත් දෙන්න බෑ. ඕනේ හේතු ඇතුළ දැනගන්න. දැන් මේකේ කිසිම ආගම් විදියක් නැහැ. කුල බල විදියක්, ජාති විදියක් නැහැ. දේව ගම මනුෂ්‍ය වේදිකුත් නැහැ. තිරසංකර වේදිකුත් නැහැ. යස වේද වේදිකුත් නැහැ. මුරයන් හරි ලෝක සත්‍ය වෙහැ කියලා මම කියන්නේ හරකට උත්තරයි. මේ ජීවන මේ ස්වභාවය ලෝකයි. එහෙනම් එහෙම එකක් අරගෙන මම මේකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මට වටිනා දෙයක් ලැබුණා කියන අපෙන් එකක් අරගෙන ඉන්නවා. මෙන්න මේ ධර්මානුකූලව ඉවසගෙන යනකොට මේකේ කියන ඇහැ පිළිබඳ විදර්ශනාවක් කරනවා. පදවැලකී කියන ඇහැමින් ඇතු කරනත් ඇහැමින් ඇතු කරනත් කරන හැම කිසිම නෑ. ඒක පදවැලක් කියවද නෑ හැමිවා. අන්න පෙර නොඇතු විරු දෝන පහල වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නුවර පහල නම් ඒක යථාර්ථයේ විග්‍රහ කරනවා විදර්ශනා කරනවා. මෙන්න මෙහෙම බලාගෙන ඉන්නකොට ඒවා ඇහැ කියලා වගිනාදයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න වගිනාදයක. පවත්තන්න වැද්දයක් මේ පවත්තන්න දඟලන්න. මම බුද්ධාගමෙන් හොඳ ලස්සන ඇස් එකක් තියෙනවා මගේ ඇස් එක නම් මෙහෙමයි කියලා බුද්ධාගමෙන් අනායම් කෙනෙක්. හරයක් ඇති දෙයක බුද්ධාගමෙන් අරසක් හරයක් ඇති දෙයක් ගැන ලබලා බුද්ධාගමෙන් අනායම්. මෙන්න මේක දකිනකොට ඇහැ පිළිබඳ යම් වරිණාකම නිගමනය කියලා තියෙනවා වරිණාකම කාදාය බිඳුවල වගේ. අරිහත් ඵලයට පත් වෙනවා කියලා දාන්නේ දුර වෙච්ච දාන වරිණාකම බිඳුව. එතකම වරිණාකම අවිනාමයක් වරිණාකම ඉවර වෙලා නැති නෑ. දකින්න පටන් ගත්තා නම් දකින්න ක්‍රමේ දැනගන්න අවශ්‍ය වෙනවා. දහම් ඇහැ පහළ වුණා. දකින්න ක්‍රමේ දැනගන්න. ඇහැ පිළිබඳව දකින්න ක්‍රමේ පහළ වුණා. යථා ක්‍රම. මෙන්න මේක කියන යථා භූත ඥාන දර්ශනය ආරම්භ කරා. බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉපු එක දැක්කා. බොරුවකට ඇත්තයි කියලා හිතාගෙන හිටියා. වටින්නේ නැති දෙයකට වටිනවා කියලා හිතාගෙන හිටියා. යථා භූත භූත කියන්නේ බොරුව. භූතේ යථාර්ථය දැකලා පස්සේ මොකද වෙන්නේ? බොරුව බොරුවක් ඇහිලා තියෙනවා. මුලා මුලාවක් ඇහිලා තියෙනවා. ඔන්න ඔන්නේ අවිද්‍යාව අවිද්‍යාවක් ඇහිලා දැක්කා. මෙච්චර කාලෙ ඉඳලා තියෙන අවිද්‍යාව විද්‍යාවක් කියලා හිතාගෙන. ඒකයි පස්සේ දිවි. මේතර විද්‍යාවක් නැහැ කියලා අර්ථෝත්තර මහත්තයා කියන විද්‍යාව හොයන. එයා තමයි ඇහැ පිළිබඳ දන්නේ විශේෂඥ කියලා. ඒක අක්ෂි වර්ගයේ විශේෂඥ කියලා ගහගත්තාම එයා දන්නවා කියලා හිතාගෙන ගියා. එයා ගැස් එකකට වයින් විදිහට එහෙම තියෙනවා. බලනකොට එයා කන්නාඩිය දාගෙන හිටියා ගැස් බලනවා. ඒක කාලේ කියනවා. කවදාම ආක්ටි වයින්ගේ විශේෂයක් නෙවෙයි. අවුල් 50 විතර බැලනට පස්සේ තාම මේක පැත්තට ගන්න කල් තියෙනවනම් අනිත් කෙනා ගහවන්න එයා කන්නාඩිය දාගන්න. કોઈ ආක්ටි වයින්ගේ කියන්නේ ලාමගේ ඇන්නේ අඳුර ඇති කරගෙන. කොල්ලර්ම සාමයේ පිළිවෙල. කොහේ හැරෙක්කා. එහෙනම් මේ දේ කියලා හිතුව මහා ජීවකවල තියෙන මහා මහා විද්‍යාත්මක වෛද්‍යවරු හිටියා. එක්කෙනෙකුලා සාදු මාර්ගයක්වත් ඇහැට ප්‍රතිකර්ම කරගන්න බැරි වුණා. මිනිහා අවසන සාවකාලික වැඩගෙන බැලන මහා විදේශයන්ගේ විද්‍යාර්ථිකයන් නම ගහලා. අනේ විදේශයන්ට වගේ ඔක්කොම වදින එයා ගැන තරවගේ බැහැට මුදිලා. පස්සේලා ගියා. එහෙනම් මේ ලෝකේ පහළ යන්නේ නැහැ උපන්නන. ඒක වැහැරිලා පුරු වෙලා විනාශ වෙලා නොගිය මිනිහෙක් සත්වේ. ඔප්පු කරන්න බෑ කොහොමද ඉන්නවා වගේ. ඒ මොකද? ඇහි ධර්මතාවය උච්චලා. නොවැළැක්විය හැකි ධර්මතාවයේ වෙනස් නොවැළැක්විය ධර්මතාවයේ ඇහැය යමක් යම් තැනක යම් හේතුකින් හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා වෙනදේ. මෙන්න මේකයි ඇහි ධර්මතාවය. ඒ බඳු ඇහි ධර්මතාවයේ ඕකමව හරියට දැක්ක දවසට. මේ බඳු ඇහක් මට හරි වටිනවා මේක පරිසම් කරගන්න ඕනේ. මෙහෙම එකක් හිතුවා නම් ඒක මුලාවක් බව වැටහෙනවා. අන්න එදාට වටිනවා කියන මෙච්චර කාලෙ හිතාම හිටපෙක වටින්න නැති දෙයක් කියලා කියලා කරනකොට. එහෙනම් මම මේ සඳහා කරන්න ආව යම්බයක් හරි වටිනා දෙයක් මට දිනුනා කියලා මේ හැගේ උද්දාම වීමක් කරනවා. මේවා කොහොමද හිස් දේවල්. හිස් දෙයක් පස්සේ බලාපොරොත්තු වෙන්නේ නැනනම් මෝඩකම හැවටෙන්නේ. ඒක මොකද? ඒක වැද ගන්න. සුදුසුද? සුදුසු නෑ කියන දැනගත්තාම මොකද වෙන්නේ? මෙච්චර කන්ටායිට වටිනාකම අහාරම් කියලා. අභාගතය පරි දැනනවා නම් දුක ගොඩ නැගෙනවා විනා. ලැබෙන හරයක් නම් හම්බෙන්නේ නෑ කියලා කියලා. මෙච්චර කාල හැදිවන් දැක්ක ඇටි එකක් දැක්ක. මෙන්න ඒ ප්‍රේමනාපයේ කෙලවර වෙලා. ඒක වෙනසක් දුකක් අහාරණයක් ඒ ප්‍රේමනාපික දැකලා ප්‍රේමාවේ දුක දැක්කා. ඇහැ පිළිබඳ ප්‍රේමාවේ දුක. මෙන්න ඇහැ දැක එක. ඉතින් ඊට පස්සේ මේ ඇහැ ආයතනයක් කරගත්තා නම් යම් කිසි දෙයක් බලන්නේ. පේන නිසා ඒ අවශ්‍යකාරයෙන් බැලන එකක් එන්නේ පේන එක කරදරෝකිනේ කරනවා මිසක්. මට මේක වටිනා දෙයක් කියන්නේ ඇහි බල බල උඩ ගහ ගන්න දේවල් එහෙම හරයක් නම් මේ ඇහි ගන්න නැහැ. ආයතනයක් වශයෙන් පරිහරණය කිරීමක් කරන ආයතනයේ වල ඇස්පූර්ව විදිහට ඉන්ද්‍රිය කියනවා ඒකේ වැඩිච්ච ආයතන ඒවා එකතු කරන ස්ථානයක් බවට පත් කරගත්තේ නේද? ආයස්ථාන. ආය කියන්නේ එක. එක්කරන්න ගන්න ස්ථානය තමයි ආයස්ථානයවත් ආයතනය. මොනවද? බල බලා රූපය එකතු කරන්න ප්‍රයෝජනට ගන්න එකක් බවට පත් කරගත්තේ. සක්කායතනෙ උනේ උසයි. චක්කු ඉන්ද්‍රිය සක්කායතනයක්. ඇත්ත දැනගත්තට පස්සේ චක්කු ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රියක් විතර ඉහළට ගන්න වෙදී ඕකේ වැඩ ගන්න බැරි බලාපොරොත්තු ඉවරයි. මොනවා ගන්නද? අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන යන්නේ ඇහි වැඩගත්තා. ඇහැ ආයතනය කරේ මේ ලෝකේ හැදිරුණා. සිද්ධියක් එකතු කරලා තියෙන නිසා හරයක් ඇදයක් එකතු කරලා තැවිච එකක් නෙමෙයි. එහෙනම් තව එකතු කරලා සෙච්චර. ඇහි මොනවා එකතු කරන්නේ? ඇහි එකතු කරන් දෙයක් මට නෑ වැඩක් නෑ කියලා දැක්ක දවසට ආයතනයේ ගෙවිලා ගියා ආයතන නිරෝධය. චක්කු ඉන්ද්‍රිය විලා තියෙනවා නේද? ඒක ආයතනයක් නෙමෙයි. ඊළඟ ගන්න රූප ආයතනය. ඇහැට පේන රූපය. ක්‍රියාවේ මනාපය යහපතේ මනවන්නවා හරි ලස්සනයි. ඒවා හරි කැපයි. ඒවා තමයි යන්න ඕන. ඒවා එක කරන්න ඕන. යටි යටි එක කරන් යටි යටි ගොඩ නගන්න ඕන. යටි යටි ආස්වාද විඳින්න ඕන. දැන් මේ ආදමනේ ලෝක සත්‍යය රූපයේ ප්‍රියමනාපයෙන් වැඩෙනවා. වැඩිලා ඒ පස්සේ යනවා. ඒවා මම කරගන්න වගේ කරගන්න උත්සාහ කරනවා. මේක ලෝක සත්‍යයට හරි ලබා. මලවන්න දෙයක් ප්‍රේමනාම දෙයක් ලෝකයට ලැබෙන්න ලැබුණා. ඒක මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරනවා. ලෝක සම්මතයේ බොහෝ ඉලක්ක ලැබුණා. මට හම්බ වුණා මගේ වැඩේ හරි. මගේ වාසනාව. ඒක දැන් මගේ වස්තුව. ඔය අදහස තියාගෙන සතුටු වෙවි. ලෝකයා මේකට හරි කියන්නේ. මේක අසාරයක් නෙවෙයි හොඳ සාරත්වයක් හම්බුනා කියලා හම්බ වෙන්නේ. මොකද රූපේ යථාර්ථය දැකෙන කෙනෙක්. දැන් එයා බලමු. බුදුරජාණන් දෙන්නා. ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියන රූපේ ඇත්ත බලපන්න. ඔය හැවාගේ තමයි යෝග. නිකම් පහළුනේ නෑ. යම් හේතු අකුර ගොඩ නැගුණා. ඒ ගොඩ නැගිච්ච ඒවා තමයි ඇහැට පේන්නේ. ඒ පේන්නේ ක්‍රියාවයි මනාපයි කියලා හිතුවත් අප්‍රියයි අමනාපයි කියලා හිතුවා. ඒ සකස් විට තියෙන දේවල් හේතුවක් නිසා ගොඩ නැගෙනවා. ගොඩ නැගුණු මොහොතේ බලහින්න විපරිණාමක ක්‍රියාවලියක් වෙනසින්නේ ක්‍රියාවලියේ ගෝචර වෙන ධර්මතාවයේ කුරුමුණි එකක් ලබලා. ඒ වගේ වෙහැරිලා කියලා හිතේ. එහෙම නොවන රූපයක් මේ ලෝකෙ කොතනකවත් නැහැ. ඇහැරෙන්නේ යම්තා රූපයක්ද විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා ගොඩ නැගුණා මිසක්. අපි කැපිසිටිය පවත්වන්න පුළුවන් එකක්වත් ඒ තුල කොට නැගින්නෙත් නැහැ නැගිලත් නැහැ මත් නැගේ හේතුත් නැහැ ඒකේ තරසාරය එහෙනම් ඒවතු දෙයක් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා හිටියොත් වැහැරෙන දෙයක්ම ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා හිටිය වැහැරෙන කෙනාවත් අතද එහෙම නොවේවා කියක බලාපොරොත්තු නොවේන කෙනාවත් අතද උපන්නේ යමක් ඇත්නම් වැහැරිලා වැන්දේනවා ඒ වැහැරිලා වැන්දේලා උරුම කරගත්ත දෙයක් මං කැමතියි මොකක්වත් පවත්වන්න බැරි දෙයක් ඒ ධර්මතාවයේ විරුද්ධව නැගෙන්න බැරි දෙයක්. මම නැගෙන්න හැදුවොත් මම කරන්න බැහැ පුළුවන් වැඩක්. මට හොරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා ඒක මම දුක් විඳලා වෙහෙසුණා මිසක්. මගේ බලාපොරොත්තු හිත වෙන්නේ නැහැ මම වන්දන දෙන්නේ කියලා. වැහැරලා වැන්න දෙයක් කරගෙන තවත් ලෝකෙ ඇහැර වෙන රූප කියලා දෙයක් නැහැ තව. ඇහැර වෙන යම් තරමක් රූපයක්ද හේතුවක් නිසා ගොඩ නැගිලා ඒ මොහොතේ මම විපරිණාමික ක්‍රියාවලියට ගොඩ වෙලා ඒ ස්වභාවය වැහැරිලා ගිහිල්ලා ඒක නාය අවිද්‍යාවන්ට වැටහිලා යන එකක් මේ හැදලා එකක් නිසා. ওই නිහාලයක් ඇහෙන් දකින්න බෑ. මේක ඇත්තද කියලා බලපන්. මනාසේ දෝනේ බල බල මම කිව්වට බලන්න එපා. මම කිව්ව කලින් ගන්න නැතුව. මම දැක්ක ඇත්ත ඇත්ත කියලා මම කිව්වට ගන්න නැතුව. උඹලා නෝන වෙලේතාවල නෝන මේවල බලපල්ලා. එතකොට මේ මේ කිව්ව එක ඇත්ත කියලා. අන්න ඊළඟට රූපේ ඇත්ත දැක්ක. එතන රූපේ දැකන්නේ රූපේ ඇත්ත දැකේ. කවදා හරි ඇහි ඇත්ත දැකලා රූපේ ඇත්ත දැකලා ඇහත් අසාරයි රූපයත් අසාරයි කියලා වැටහි. අර ඇත්තට ඉගෙනුනේ. මෙච්චරකම් සාරයි සාරයි කියලා හිතා හිටිය නිසා තමයි ඒක ලැබුණාම සතුටු වෙන්නේ. ප්‍රියමනාපයක් ඇති කරගන්න. හැබැයි කියලා හිතුවේ. ඇත්ත දැකලා පස්සේ ඉතින් රූපේ ඇත්ත දැකලා බලලා රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කැමැතිේ පැවැත්මක් නැහැ. විපරිණාමික වස්තුව ඒකාන්තයෙන් හටගත්තා වැහැදිලා යනවා. වැහැදිලා යනවා. එහෙම ස්වභාවයක් මම කියලා මොකටක් කිව්වත් මොළජාදී අදහසක් දැම්මා. ඒ වැහැරීම වැරදීම මාතක්වත් අවසාන ඒක හැකියාවක් නැහැ. ඒක මගේ මානසික මුලාවක් විතරයි කියලා දැකලා. මෙච්චර කල් සාරය කියන්නේ අසාර රූපයක. අසාර හැකට. අසාර හැකින් අසාර රූපයක් දකින්නකොට හටගන්නා වූ විඥානයෙන්ම දැනීමක් ඇත. දැනීම යමක් වේ. ඒක කොහොමද ඉස්තිර වෙන්නේ? අසාර දෙයක් නිසා ගොඩනැගිච්ච බැලීමක් ඇත. විනාශ වෙන දෙයක් නිසා ගොඩනැගිච්ච බැලීමක් ඇත. විනාශ වෙන විනාශ වෙන ගානේ බැලීමක් විනාශ වෙනවම නේද? එයා විනාශ වෙන බැලීම. ඇතුලේ මොකක් වෙනවද? බැලීම හටගත්තේ ඇහැ නිසා රූපේ නිසා. ඇහැට රූපේ ඝට්ටණය වීමෙන් විපරිණාමයට පත් වෙන ඇහැට විපරිණාමයට පත් වෙන රූපයක් නම් ඝට්ටණය වෙන්නේ. තාත්පරයේ කියන ඉතර ඝට්ටණය වෙච්ච රූපේ ඊළඟ තාත්පරේ ලහිනවා. වෙනස් වෙලා. එහෙනම් ඉතර රූපයක් ඇහෙන් දැකලා නිගමනය කරන්න හිතන්නේ යම් පෙනීමක් ඇත්නම් පෙනීමේ ගෝචර වෙච්ච දේ වෙනස් වෙනවා නම් පෙනීමත් ඊට අනුකූල වෙනස් වෙනවා. අද බලව පෙනීම ඊළඟ බලවල වෙනස් වෙනවා. දැන් පෙනීම යන යමක් දැනීමක් ඇද්ද පෙනීමයි දැනීමක් ඇද්ද ඔන්න ඔය කියන චක්කු විඥානයේ විනාශ වෙනවද නැද්ද අපිට කැමති ආකාර චක්කු විඥානය පහළ කරගන්න මොනවද හේතු චක්කු විඥානයක්වත් පෙනීම පහළ වෙනව නම් දැනෙන්නේ විපරිණාමයේ පස්සේ ඇහැකින් විපරිණාමයේ පස්සේ රූපයක් දැකීමෙන් හටගත්ත විපරිණාමික දෙයක් ඇරෙන්නේ තවත් ලෝකයට පෙනීමයි යමක් නිගමනය කරන්න පුළුවන් මෙන්න මේක දැක්කම නම් චක්කු විඥානය යමක් විද්‍යාමාන වෙනවා නම් ඒකත් විපරිණාමයට පත් වෙලා වැළඳෙන. එබඳු වස්තුවකින් ගොඩනැගිච්ච එකක් නම් කොහොමද ඒක මම පවත්වන්නේ? ඒකේ හරියක් කොහෙදවා දකින්න. එය ඇහැ තුළ ඇහැ නිසා රූපේ නිසා චක්කු විඥාන නිසා සාරාත්‍යයක් ඉවරන මෙච්චරකම් පැවැත්ලා තියෙනවා සාරාත්‍යයක් වෙන්නේ. ඔන්න ඔය ක්‍රමයේ කණයි, ශබ්දයයි, රෝධ විඥානයයි, නාසයයි, ගන්ධයයි, ගාන විඥානයයි දිවයි රසයයි ජීවා විඥානයයි කයයි පොට්ටබ්බේ කාය විඥානයයි මනයි ධර්මයි මනෝ විඥානයයි කියන. ඔන්නේ 10ට 16 සකස් වෙච්ච සියල්ල වෙන බලාගෙන ඉන්නවා. ලෝකෙම දැකලා ඉවරයි. දැන් මේ ලෝකෙට අයිති යමකද? ක්‍රියයි මනාපය යහපතයි මෙහි පැවැත්මේදී මේක මම මේක මගේ අදහසක් ඇති කළා. මුලාවක්ම ඇති වුණා නිසා මුලා අදහසක්ම ක්‍රියා නිගමනයේ ලැබුණා නිසා. අවිද්‍යාවේ නිගමනයක් ගොඩනැගුණා නිසා. සත්‍යයක් මත වෙලා නැහැ විද්‍යාවක් මත වෙලා නැහැ. මෙන්න මේ ටික බැලුවාට පස්සේ ලෝකෙම අසහාය කියලා දැක්ක දවසට ලෝකේ සාරාය කියලා ප්‍රියමනාපයක් ඇති කරලා නම් මානසිකත්වය මුලා මානසිකත්වයක් ඇති වෙලා නම් ඔන්න ඔය කියන ප්‍රියමනාපේ කිවිදයක්. මෙච්චර කාර්යයක් නොදැරුව ප්‍රියමනාපේ අසාරත්වය ලැබෙනවා. ප්‍රියමනාපේ සාරාය කියන දාරු මුලාම වෙලා කියන මෙච්චර කාල දුකක් වගේ දැනෙනවා ප්‍රියමනාපයක් වෙන්නේ. අසාරදයක් වගේ දැනෙනවා. අසාරදයක් වගේ හබා ගියා. එහෙනම් ඒ පස්සේ මෙච්චර කාලෙ ඉඳලා තියෙන වැඩක් නැති වේදනා දුකක් වෙලා දුක සහ දුකට හේතුව කියන දෙකයි උතර තියෙන්නේ. යම් හේතුවක් දුකට නම් හේතුව. ඒ ප්‍රියමනාපේ දුකට හේතුව වුණා. ඒක කොහොමද දැමක් යම් හේතුවක් ඉඳින්නේ දුක. ඒක කොච්චර ප්‍රියමනාප ගන්න හේතුවක්. ආස්වාද දුන්නා. ඒක අර දුක්ගුලේම උගුල නෙමෙයි. දුකට ඇදලා ගන්න මරවුල හොඳද? වගේ මා. ප්‍රියමනාපයෙන් කියන්නේ දුකට ඇදලා ගන්න මරවුල බව දැකලා පහසු. මාළුවා කොටු වෙන, මිරි කෝකර කොටු වෙන හැම ප්‍රියමනාපලන් මාළුවාට විනාශය කරන එකක් මිස මාළුවාට යාත්‍රා කරන එකක් නෙමෙයි මිරි කෝකේ අගාමුලා තියෙන හැම. ඉතින් ඒක මනවලන රූප මනවලන සාපේක්ෂ මනවලන ස්වභාවයක් ඇන්නේ දුකට ඇදලා දුකට මරවල හැම ඔය පස්සේ ගිහින් තමයි අනන්ත දුක් පිළිලා ඇඬුවේ දුක් වුණේ ශෝක වුණේ සංවේදනේ ඔක්කොම නේ ඕක නිසා. දැන් දුකට ඇදලා තමයි යම් හැපක්යක් නම් ඒක හොඳයි කියන්නේ ඕනේ කරන්න පුළුවන්. හොඳයි කියන්නේ ඇදලා පුළුවන් හැපක් කරන්න පුළුවන්. මෙන්න මේක හරියාකාර විදිහට කරනකොට මෙච්චර කාල හැපා කියලා හිතන මේක දුකට කියලා කියනවා. මෙන්න මේ දැක්කට පස්සේ කියන දුක ආර්ය සත්‍යයට. මෙන්න මෙතන දුක ආර්ය සත්‍යයට හේතුනේ. ලෝකේ විද්‍යාමානින් දුක වශයෙන් කොච්චර බලබල ගියත් දුක ආර්ය සත්‍ය වැටහි ගන්න. පොදුවේ ලෝක සත්‍ය දුකයි දුක කියන්නේ මොකද්ද? මේ ගුණ වලට එල්ලෙද තියෙන බාධක දුකයි කියලා ගන්න. වැඩක් නැති ආහාර දෙකේ එල්ලෙන්න දෙන්නේ නැති දුකයි කියන්නේ. අනේ අපි හොර අපේ තිබුණා. මේ පැවැත්මක්ම අල්ලගෙන පැවැත්මේ බුදුගලන් මුලාවෙන් අල්ලගෙන. ඒක නැත්නම් දුක විඳිනවා. බලාගෙන ආසාවෙන් තියෙන දුක ගැන කියලා තියෙනවා. සම්පූර්ණ නිදේලා ගිරේලා ඉතල ගෑනි එහෙම ගියා අනන් එහෙම ගියා මේව කරනවා කාලකන් කවුරුනා මරණ පාළුයි ඒක අපෝ ඒ මිනිහා මා කාලකන් නියා යන්නේ මාත්‍යා දුහනා එන්නේ ඇත්ත කියලා අපි දුත් එකේ මර විචාර කරගෙන ඇති දැනදී දෙවියන් තාගේ ආමරය දීගේ දැන් දුබල නැත්නම් මම දුබල සංසාරේ වයලා වන්නන්නේ දැන් සංසාරේ කරා නෙමෙයි කෑලේ කරන සම්පූර්ණ බෞද්ධ නැති විදිහේ නෙමෙයි තමන්ට හිතුන හැටි මිනිහත් එක්ක වෙලා ඉන්නවා නම් ළමයෝ කියන හැටි ඉන්නවා නම් ඔක්කොම හරි හිතේනවා නම් අරෝ හැටි ඉන්නවා නම් ඒක නැති කරේ මේ අගේ ඉන්නේ මේ හතරේ පාරකට. හරි කරලා අන්හාරේ ඉවරලා දැන් මොකද? ළමයාගේ ගහන්නේ නැහැ, මනියාගේ ගහන්නේ නැහැ. අම්මගේ මෙයා යාල යනවා. මරණ ඉපාල් යන්නේ ලැජ්ජාවිද යන්නේ. මගේ නම්බුවක් ඉවරයි. දැන් මේ දුක. මරණ අන්හාරේ පාරම ජාති ජාති විපාවුන නැහැ කියලා නිවන්න ලඟින්. දැන් මේ නිවන දැකලා මේ අන්හාර කරේ නේද? නැහැ නෙමෙයි කුළු වලට හිතු වැඩි එක බහගන්න නැති වෙච්ච එකේ තියෙන අමාරු වෙන්නේ තියෙන්නේ. ඕක නිවන. ඔය නිවන කියන්නේ ආ නෑ කියන්නේ මම ඊට පස්සේ මිනිහා වරන් කරලා දෙනා ජීවිතේට ඔබ කියන එක හරියන්නේ. ඇත්තටම දෙයක් තියෙනවා. කොල්ලන්ට කියලා කිව්වට ඔක වශයෙන් පාඩම් පස්සේ ගිහුවා. දෙන්න හදලා උඹලා කියන හිතු කියන දේ. යනවා නම් දෙනවා. එහෙම කියනවා. ඒක කරන්නේ නැත්නම් මාර්ගේ පුළුවන් කරන්න ඉස්සරහ. එහෙම කරලා හරි බුදුරි ව්‍යාපෘති කරනවා ජීත් වෙනවා. හදාහේ වුණා. එයා බුදුබෝධිය. තම වැඩි කරේ තම මේ වැදෙවි. දැන් මේ ලෝකයා මෙන්න මෙහෙම මුලාවා තුල යපහ වෙනවා දුක දුක රැගෙන. නිවන් වෙනවා දුක රැගෙන. මේ නිවන් නෙමෙයි හොයන්නේ. මේකේ läග ගන්න නැති අමාරු වැඩි කැකුඩ ගැහගන්න මේ නිවන් දකින්න දෙන්නේ. මෙන්න මේක මෙහා නිවන පිළිබඳ විද්‍යා දෘෂ්ටිය කියන්නේ. නිවන නිවන හැටියට දකින්න දෙක විද්‍යා දෘෂ්ටිය. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට පතලා නිවන් වෙනයි බොහෝලිය. අයි බෞද්ධ කියලා ඇවිල්ලා කරන්නේ ඔය පාන්නේ නිසා එන කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕකේ කරන්නේ නෙමෙයි ඕක ලෝක ධර්මතාව. ලෝභයෙන් හටගත්ත, ද්වේෂයෙන් හටගත්ත, මෝහයෙන් හටගත්ත ලෝකෙට ඔය ස්වභාවය නැත්නම් ඒකයි බුදු. ඒ නැති ස්වභාවයක් පහළම දෙකයි බුදු. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕකේ නෙමෙයි. යමක් මේ ලෝකේ ප්‍රියයි මధుරයි යහපතයි කියලා හිතා ඉන්නා නම් අන්නේ යථාර්ථය වලපන්. අන්නේ සංසාරවල දැක දවසට වෙන්නේ අසාරත්වයක් අපි ප්‍රිය මధుරව වෙන්නේ. ආස්වාදව වෙලා බලාපොරොත්තු වුණා. හිත්‍යයක බලාපොරොත්තු වුණා. ඔය හිත් ආස්වාදය අසාරයි වැඩක් නැහැ කියලා දැනගන්න. අන්න දුකට හේතුව නැති කරා. දුකට හේතුව මොකක්ද? යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දි රාග නාගතා සතර සතරාන් නන්දනී තේයයන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ ඇලි ඇලි යන ආහාර වරිණවා කියලා බලාගෙන බලාගෙන දඟලන මේ උත්සාහය මෙන්න මේකයි හේතුව. දැන් දුක නිරෝධය වගේ කොහොමද? යෝතස්සා ජීව සංහාය ආදින ඔන්නෝයි කියන සංහාවේ කියන්නේ විරාගයෙන් සංරෝධය උදා. ත්‍යාගය අකරණයම. පරිණිසා ගොඩ පිළිගත්තේ නැහැ. මුක්තියකින් විදුණා. අනාලයෙන් වැඩි කියලා. මෙන්න මෙතන වතුර දාන්න නිවන. දැන් නිවන ඕන නම් මොකද කරන්නේ කිව්වේ දුකෙන් අහක් වෙන්න ඕන. දුකදී දුකදීගේ ඉන්නේවා දුකෙන් ආ කියන එක නෙවෙයි සැපයි කියන එකේ වරදක් දැකලා. ඔන්නෝකේ මත නිසාම නිවන. එහෙනම් අද ලෝක සම්මතියේ දුක නිදහස් වීමද නුවණ. නිවන කියන්නේ. දැන් ලෝක සම්පතියේ සැප නිදහස් වීම තමයි නිවන. ලෝක සම්පතියේ සැප දුක කියලා දැකලාට අන්නේ සැප නිදහස් වීම දන්නා කියලා ලෝක සම්පතියේ සැප නිදහස් වීම දන්නා. අන්නේ ලාභ දක්නා නිවන. यो තස්සා ඒව තණ්හාය අතීත විරාගිත දෝ චාගෝපති සර්වෝ කුක්ඛියනාති ඔන්නේ ෘණාදී කියන විරාග කරන දාන වල දාපයිවල එන ආර්යකාරික මාර්ගයේ තියෙන්නේ දුකෙන් නිදහසෙන්න නෙවෙයි ලෝක සම්මත හැබෙන් නිදහස ලෝක සම්මත දුකාස්වාදයන් අත්හැරලා නැහැ ආර්යකාරික මාර්ගයේ තියෙන්නේ අපි යෝග දකින්න නැතුව ලෝකේ දුකාගේ දුකාකාරී ආර්යකාරික මාර්ගයේ කියන දිනවල දුක්ඛ නිරෝධ ගාමිනී පරිවදා ආර්ය සත්‍ය කියන මුල වචනේ කියලා. දුකෙන් නිදහස් වෙන නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වළඳවල කියලා කියනවා. හැබැයි යථාර්ථයේ කියනකොට ලෝභ සම්වද හැපෙන් නිදහස් වෙන නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වළඳවල. හැපෙන් නිදහස් වෙන දාලා කියන්නේ මොන හැපෙන්? ලෝභ සම්වද හැපෙන්. අනිත් ලෝභ සම්වද හැපෙන් නිදහස් වෙන ගුණ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. අපි ගන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්ත ගමන් එදා දේශනා කරන දවසේ තේරුම් ගන්න ඕනේ කියලා. දැන් මෙතන තමයි කැටේලා තියෙන්නේ. අපි ආගන්තුක මාර්ගය වලින් උගන්වමු දුකෙන් නිදහස් වෙන්න කියලා කියනවා. ලෞකික සපල් කියලා කියන මුලාවෙන් නිදහස් වෙන්න කියලා ගත්තා නම් අන්න හරියට හරි. අදාහ. මේ ලෞකිකත්වයේ සපල් යන මුලාවක් වෙනවා. මෙන්න මේ මෝහ රාගයේ සපල් කියන මුලාවෙන් නිදහස් වෙන්න ආගන්තුක මාර්ගය වලින් කියනවා නම් හරියට. නමුත් ඒක දුක කියලා දැකගෙන ආගෙන කියලා දැක දුක නෑ. ඒ හැපයි කියන එක දුකයි කියලා දැකලා ඒක නිදහස් වෙනවා. අන්නේ දැයි දුක නිරෝධගාමී පස් බලලා ආගෙන හස්සේ කිවි. මොකද දුක? ලෝකයා හැපයි කියලා ඉන්න එක දුක කියලා දැකලා දුකාරි හස්සේ දැක්කට පස්සේ ඉවරේ. මෙන්න මේ දුකේ නිදහස් වෙනවා. දැන් ලෝක සම්පේ ලෝකයා ලෞකික තේ බැඳුණු කෙනා දුකේ නිදහස් වෙනවා කියන ওই ධර්මය වැටෙන්නේ. ඒ ලෝකෝත්තර දුක දැකේ. ලෝකෝත්තර දුක කියලා දැකේ ලෝකයන් හැපයි කිව්වේ. මෙන්න මේ සැපයි කියන එක ධර්මානුකූලව දුකයි කියලා දැකලා අවශ්‍ය. අසාරයි කියලා දැකලා අවශ්‍ය. අසාරවන්නා වූ ආස්වාදයෙන් මුලාවෙන් විනාශ වෙනවා නම් දුකට මරවුලේ විනාශ වෙනවා. දුකට ඇදලා මරවුලක් තියනවා ඒක මොකද සැප වෙන්නේ. ඒකම කියන්නේ. මෙන්න මේ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කිව්ව එකයි ගින්නේ විනාශ වෙනවා. රාගයේ සූර්යයක් හැටියට වෙන මුලාව. ඕකම කියන්නේ. ඒක දැකලා අපිට දුකින් නිදහස් වෙනවා කියන්නේ මොකක්ද දුකින් කියන්නේ තේරෙ වැතුළු දුකින්නේ දැක්කා. ඒක තමයි ලෝකේ ආස්වාදී දෙයකට කරවයි තියෙන්නේ. මෙන්න මේක දැකලා මම දුකින්නේ කියලා. දුකින්නේ දැකන දුකින්නට හේතුව දකින දුකින් නිරෝධය දකින දුකින් නිරෝධපත් බලාව දකින. නේද? ප්‍රාණාත් ඒක ගන්න දැක්ක ගන්නවා. ඉතින් මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තා නම් දුක දැනගත්තා නම් ඒ දුක හේතුව කල්පින ලෝකයා සැපයි කියන එක දුක කියලා දැනගත්තා. මේ සැප හොයා යනවා කියන එක දුක හේතුව කියලා දැනගත්තා. මේ සැප නැති කිරීම කියන ලෝකයා හිතන්නේ මුලාව දුක නැති කිරීම වගේ සත්‍යය කියලා දැනගත්තා. ලෝකයේ අනේ අපේ වේදනයක් දෙයක් කියන එක අනාගතයක් හැටි හැටි ඉන්න සැපලත් කරන්න යනවා කියන එක. ඊට ඉගිරීම දුක නිසා අපි වාට දානවා. එහෙනම් මේක හරියම ගැඹුරු දෙනා. මෙතන වරහා ගන්න තරම් තුරු ආයතේ නම තිබුණාට යථාර්ථය දැකේ. යථාර්ථයේ මාත්‍රයක් හෝ දැකන්න දකින්න ඕනේ. සැප කියන්නේ දුක කියන එක දැකලා තියෙනවා. ඔනේ ධර්මඥානයේ මාර්ගය දාලා සෝතාපන්නයි. එහෙනම් ලෝකේ සැප සැප හැදීම දුක දුක හැදීම වලදෝ. ලෝකයා සැපයි කියලා දුක බලාගෙන ඉන්නවා. අතරින් වැඩි විදියම් දුකයි කියන එකත් අතර ඈත් වෙලා ඉන්නවා. අන්න නිවන පිළිපෙණිය ඈත් වෙනවා. නිවන පාසලේ හැමදේම. මේක ලෝකියාගේ. මේ ධර්මයේ තියෙන යථාර්ථයන සම්පූර්ණ ලෝකේ කණවි. ඇත්තටම කණවි කියන්නේ. මේ කලබිල ගන්න තමයි ඇත්තටම ඉඳලා. මේක අනිත්තර වේවනා තමයි ලෝකුත්. එහෙනම් ඔය කියන හරියට තේරුම් ගත්තොත් මේ කියන වර්තන තුනයි ආකාර තුනයි යටින යථා භූත ඥාන වශයෙන් පහළ වෙලා නිවන්